හොඳයි එතන අපි ඊළඟ පියවර සහ ඊළඟ දේ අපිට ප්‍රශ්න සාකච්ඡාව ඩොක්ටර් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදාම කියනවා අපිට මේ සාකච්ඡාව සම්බන්ධ කරන ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා පළමුව ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කළ නාද සූත්‍රයේ සහන ආකාරයට මේ ශරීරයේ ඉස්දයන් බවට අවුත් අවබෝධ වූ පසු සිත විමුක්ත කිරීම අවශ්‍ය උපදෙස් නැවත පැහැදිලි කර දෙමින් ඉතාම ඕනෑම විලාස ඊයේ කතර මේ ප්‍රශ්නේ හතුරෝ මේක පැහැදිලි කරනවා උදාහරණයක් එකපාරටම මේ වාක් ප්‍රශ්න දාගෙන බස් නිසා මේ පාරණිකයන් සාමාන්‍යයෙන් ආනුභූතිය පොඩ්ඩක් හදන්න තුට්ටක් හන්සුරයක් පිටලා ඒක හදන්න පොඩ්ඩක් මම හදන්න කරනවා ඒක අද ගන්නවා මේක කෙසේ නමුත් අපේ ඊට මෙහාටින් සාමාන්‍ය කතා කරන්න පුළුවන් වෙන ප්‍රශ්න තියෙනවා පොඩ්ඩක් ඉදිරිපත් කරමු මේ වාසිකව ගන්න හරි ප්‍රශ්නයක් තියෙනවා දැන් ලබුවා දැකීම සම්බන්ධයෙන් නැත්නම් අපි මේ කරපු වැඩකට සම්බන්ධයෙන් කෙටු සාකච්ඡාවක් සැකසු කරන්න තියෙනවා කතා කරන්න අවස්ථාව තියෙනවා. लास्ट ऑफ द प्रोसेस से पढ़ाई करते हैं කරන සමාධිමත් වෙනකොට මේ ඇඟේ කුරුළු දුරන වගේ දේවල්, හිතේ කුරුළු දුරන වගේ දේවල්, එහෙම තමයි කියලා උනන වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කැමති භාවනාවේ අත්දින්න අත්මේ කුරුළු දේවල්. ඉතින් ඒවා හැබැයි කාලයක් යනකොට මම හැල්ලනවා. එහෙනම් උඹට ගැටලුවක් කරගන්නවා මේ මේ يعني භාවනා කරනකොට නම් තේරුම් ගන්න තියෙන්නේ මුලේ යම් යම් කලින් මේ තේරෙන නවිච්ච ප්‍රදේශන තේරෙන්න ගන්න. එහෙනම් අපි පොඩි අනිත් නොදැනෙච්ච දේවල් දැනෙන්න ගන්න. ඒක ඉතින් ගැටලුවක් නැහැ. අපේ කාලයක් යනකොට යනකොට සාමාන්‍ය දැනුමක්පත් වෙලා ඒක දැන් මේ ඒක නොවිය යතයි. ඒක අනිත් දේවල් ගන්න තියෙන්නේ යමක් සිද්ධ වෙනවා. හොඳට කායික වශයෙන් දැනෙන හොඳට මේකේ වර්ධනයක් තියෙනවා කියන එක තේරුම් ගන්න තියෙනවා. ඊළඟට ආනාපානසතිය සහ කිරවෙන කතියක් වෙනවා කියන එක දැන් මහත්යට දෙන්න. ඒ වෙන ප්‍රශ්නයක් වශයෙන් ගන්න. ඒක තේරෙන්නේ. කොහෙද කියලා දෙන්නේ දන්නේ නැහැ. හරි. හරි. හරි. මේක දැනගෙන බස්තරේ නැහැ. කියන්නේ අපි මුලින් ආනාපානසතිවරණ විශේෂයෙන්ම ඒකේ අපිට මොකද දැනෙන දේට හතරක් ගත්තොත් එහෙම මොන දැනෙන ආශාසිත මේක දෙන්න දැනෙනවා. ඉතින් ඒක ඇතුළට යනවා. ආස්වාදයට පිටකේ පිට වෙන ආකාරය පිටට ඇතුල් වෙනවා වගේ දැනෙනවා. අපි මේ දෙක වෙන වෙනම අඳුරන්න වෙන්නේ. ඇතුල් පැත්තට ඇතුල් වෙනවා නම් ආස්වාසයක් කියලා තේරෙනවා. පිට පැත්තට ඇතුල් වෙනවා නම් ප්‍රසවාසයක් කියලා තේරෙනවා. අපිට පුළුවන්. ඒ සතිය මුලදී මුල දේවල් තේරෙන්නේ නැහැ. ටික ටික හොඳට සතිය පියුරු වෙන එනකොට මේ ආස්වාසය ප්‍රසවාසය අතර තියෙන වෙනස්කම් අපි දැනගෙන ඉන්නවා ඒක වේවි. ඉතින් අපි මොකක්වත් වෙනනම් විඳ පිට යන එක වල හොදන්නේ හදන්නේ. යන්තම් කිව්ව ගන්නවා කියලා කියලා ඉන්නව කියලා අපලි පක්‍රම කරලා මේ හිත වර්තමානට ගන්න හදනවා. ඒ ටික ටික හිත වර්තමානට එන්න එන්න පටන් ගන්නකොට දැන් අර මෙනෙහි කිරීම පටන් ගන්නවා. දැන් මෙනෙහි දැන් බරක් කියන තේරෙනවා. දැන් මේ හොඳට සංසිඳීගෙන යන හුස්ම ගන්නදී අපි ආයේ ඉන් අවුට් එක ආස්වාස ආස්වාස කියලා කිව්වහම ඒක රළු වැඩි වීමක්. එතන යා ඒක අහයි. හිතලා නැහැ. ඒ වෙනුවට දැන් හොඳ නිශ්ශබ්ද මනසකින් දැන් ඔන්න අර ඇතිලෙන ස්වභාවය වෙලා ඔන්න හිත තියන්නේ. දැන් කෙනෙකුට ඔන්න උස්ම කියන්නේ ගන්න අවස්ථාව සිසිලා වෙනවා. පිළිගන්න අවස්ථාව උණුසුමක්. ඒකෙන් මේ දෙකේ වෙනසක් තේරුණා. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒ දැනීම විතරක් තියාගන්න. අපි දැන් ඔන්න එක සායන නිශ්ශබ්දයි. හොඳට මේ දැනීමත් එක්ක ඉන්න පුළුවන්. ඒකෙත් දැන් ඊළඟ බලන්න ඕනේ. කොහොමද මේකේ මුල පටන් ගන්නේ? පැටලෙන්නේ ඔකේ මැඩ ගොරෝසු හරියක්. ටිකක් වර්ධනය වුණාට පස්සේ දැන් ඔය තේරෙන්නේ. හැබැයි දැන් ටික ටික තව සාහිත්‍ය දියුණු වෙන දියුණු වෙන්න උත්සාහ දෙන්න ඕනේ. පුළුවන් මට මේ මේක මේ රළු වෙන්න කලින් සියුම් මට්ටමේදී මට මේක තේරුම් ගන්න දැනගන්න පුළුවන්ද කියලා. ඒක තව උත්සාහ කරනවා. ඒක සඳහා උත්සාහ කරන්නේ පිටපතක් වශයෙන් තේරෙනවා මේක මේ එක පාට වැඩි වෙනවා. මේක සියුම්ම පටන් ගැනීමකින් තාපසයෙන් වතර වේගෙන වතර වේගෙන වතර වේගෙන යනවා. ඊට පස්සේ තමයි මේ වැඩ හරියට එන්නේ. ඉතින් බලපස් හතර දැනලා තියෙන්නේ. දැන් මේකේ ප්‍රතිඵලයෙන් වශයෙන් ඔන්න අඟහරියක් තේරෙනවා. වැඩ අඟහරිය තේරෙනවා. අමෙලට විතරක් වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්වාසයට ගන්න කලින් ඔන්න පුංචි ගැඹුරකුත් තියෙනවා. පොඩි විලාමයකුත් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්වාසය ඊට තමයි පටන් ගන්න එක පාන්තර වෙනවා නෙවෙයි. ඒක තාම සියුම්ව ගන්න. දුරු දැනීම වල වර්ධනය වෙනවා වෙනවා යම් උච්ච මට්ටමකටපත් වෙලා ඒක සම්මානයක් නෙවෙයි. ඊට ඊළඟ ආශ්වාසය පටන් ගන්න කලින් ඔන්න පොඩි කැප එකක් තියෙනවා. ඒක සත්‍ය. ඒකත් ඔන්න සත්‍ය දියුණු වෙන දියුණු වෙනකොට තේරෙන මේ චක්‍රේම අල්ලාගෙන ඉන්නවා උසාවිය. ඒක විහාරෝ කියන්නේ. ඉතින් කල්පනා නම් කියන්න පුළුවන් වෙයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් අතර වෙනසක් තියෙනවා. ඒක තේරුම් ගන්න. හැබැයි මේ පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ ළඟ තියෙන ආස්වාස දෙකක් ගන්න බවයි සියුම් වෙනසක් තියෙන්නේ. ඒකයි විහාම කියන්නේ දීගං වාසසන්තෝ දීගං වාසසාමි වජන. රසං වාසසන්තෝ රසං වාසසාමි වජන. මේ කලින් මම අත්දැකපු ආස්වාසයට සාපේක්ෂව මේ යන ආස්වාසය ඊට වඩා දැන් ටිකක් දිදු කාම පාදිනවා. ආලෙ කිසිම පාදම වගේ තේරෙන්නේ මේ කතා කරන්නේ විනාඩි ගණන්. තත්පර ගණන් වල ගන්න. අන්න ඒක නම් අපි හිතමු තත්පර 10යි තිබුණේ ආස්වාසය. දැන් තත්පර 15ක් තියෙනවා. කණික විනාඩි තත්පර 5යි තිබුණේ. දැන් මේ යන එක තත්පර 15ක් තිබුණා කියන තමුන් හැගෙන්න ගන්න. අන්න දැන් තමයි මේ දීර්ඝ ආස්වාසයක් තමයි දැන් යන්නේ. මේ දීර්ඝ ආස්වාසය කොහොමද මේ කාර්යය? එන්න තත්පර 6ේ 7ේ වගේ දැන් මේක කිව්වේ. අතකින්. ඊට පස්සේ මොකද දැන් ඔය කෙටි දෙයක් ඒව හතිය වෙනකොට තමයි පහේ ඒව හතරේ ඒව තුනේ ඒව තුනේ කරන්නේ. උදාහරණයක් අසංවාද සම්පද අසංවාද විපජා. ඒක කෙටි දුසුලා යන්නේ ඒක. යොන්න ළඟ තියෙන ආසන් තියෙන බව සියුම්ම වෙනස්කම් වෙනවා. බලන්න අපි කොයිතරම් මේ සියුම් කරන්න පුළුවන්ද? සියුම් කරන්න පුළුවන් කියන එක තමයි වෙන්නේ. ඊට පස්සේ තමයි බලනවා මේ හොඳට අර මේ සියුම් කරපු මනස එකඟ කරනවා. දැන් බලන්න කියනවා සබ්බකාය වටසන්නේ අසුති සාමිතික. හොඳට මේකේ මේ මුල ස්වභාවය පටන් ගන්න හැටි මොන බලන්න උත්සාහය. හොඳට මේ කරගෙන ඉන්න. ඒක තමයි නෑ මේක. කියන්නේ මේ විසිලෝ ගන්නෙ නෑ. ඒක අනුන්ට යන්න දෙන්නේ නැහැ. හොඳට හිත යොමු කරගෙන ඉන්නවා. කොහොමද මේ ක්ලාස් විවුන්න පටන් ගන්න. සොන්නේ ඒක ඒක වර්ධනය. එන්න හදිස්සියට. ඔන්න ඊට පස්සේ අනාගතයට. ජී ජීරසක් අහුවෙනවා. ආස්වාදේ මුලා අහුවෙනවා. අහුවෙනවා. කුජීරසක් අහුවෙනවා. ඊළඟ ආස්වාදේ මුලා අහුවෙනවා. අහුවෙනවා. දුකක්ම අහුවෙනවා. සබකාරයෙන් මේ දෙකෙන් කියන්නේ මේ ආස්වාද ප්‍රසවාස මුලෝ වෙනවා යන්න. හොඳට මම වෙලා ඒක ඉතින් අපිට පුළුවන් නම් මුළු ලෝකෙම අමතක කරලා අපේ මේ කයේ අනිකුත් සියලුම දැන් බදණී ගිහිල්ලා හොඳට දැන් මේ හිත ආනාපාන සතියේම එකතු වෙලා ඒකට ඒක බලන්න බුදුහාම කියන්නේ. හොඳට මේ දේවිත් බලාගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ මේක එකතු කරගන්න පුළුවන්. අපි ගන්න කියනවා පස්සම්බයම් ආය සංඛාරණ අසති සාමිති. මේ ක්‍රියාවලිය හුස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. මේක සාධාරණව වෙන දෙයක්. විතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳට මේ අස්සස් පස්සස් තුළ හිතගෙන ඉන්න. එනවා වෙන වෙන්න ස්වාභාවිකවම හුස්ම ගන්න සංසිඳෙනවා. ඒකට අපි සංසිඳනකොට සංසිඳන දෙන්නවා. ඉතින් අපි දැන් මට තේරෙන්නේ නැහැ. අපි දැන් කැඩිලාද කියලා මේ ගැන දන්නේ නැත්තම් මොන අපි හයිය ඉස්සරහ යනවා මේ දෙන්නේ. පොතේ තේරෙන්නේ අපි කැඩිලා වගේ සංසිඳනවා කියන්නේ දැන් ජීවිතේ දැන් දැනෙන්නේ නැහැ. තාත්තලා නොදෙනිය සම්මේ වෙලා යනවා. දැනුණා තිබුණා. ඒක සංසිඳනවා සම්මේ වෙලා. ඉතින් දැන් දෙන්නා මේක තමයි අර පීවර ටික තමයි මේ තියෙන්නේ. ඒවලට අපි ඉතින් සාධනේ වෙන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරනවා. ඒක කියන්නේ වසංහය කාය සංඛාරන් අසසිස්සාන්ති සික්ඛති. සික්ඛති කියන්නේ අපි සදා හිටින්න ඕනේ. අපි අතපය කොල්ලන්නේ නැහැ. ඒ වගේම ඒ මට්ටමේ වෙන්න පුළුවන් ඊළඟ වාදකයක තමයි දැනෙන්නේ. කියන්නේ අපි තාම මේ සියුම් මට්ටමට තාම හිත පුරුදු නැහැ. අපි හිත හිතන්නේ මේ මොකද දැන් සියල්ල සම්පූර්ණ මේ සපයලා තියෙනවා. තියෙනවා. ඉතින් අපි මේක නම්තරාද කරලා උත්සාහ කරනවා මේ ඉතිහාසය බොහොම සමෘද්ධ මට්ටමේදී ඒ තරම් අරමුණු නොදැනෙන මට්ටමේදී හිත අවදිව පවත්වා. අවදිය පවත්වාගෙන තමයි සාර්ථක. මේ ළඟට හොඳට මේ ආනාපානසති සංසිඳලා තියෙනවා. හුස්ම ගන්න හොඳට සංසිඳලා තියෙන්නේ සාමකාමී. දැන් හිතත් බොහොම සාමකාමී සංසිඳලා තියෙනවා. අනේ සංසිඳීම තුළ පගස් හරි වෙනවා. ඒක මේ ඉංජිනේර තමයි අරමත් සතිය ඉස්සේ යන්න පුළුවන්. ඒක මුලින්ම අපි කියන්නේ මේ වෙන දෙයක් අපි ඉපදෙන්නයි තියෙන්නේ. දැන් අපි ඉතින් අනවශ්‍ය විදිහට දාගත්තොත් එතන තවුල් වෙනවා. මොකද ඒක අපි සමහර එහෙම දැන් හිතනවා දැන් ඉතින්දී මට ප්‍රශ්නයක් දැන් මේ කය උදාගෙන ඔක්සිජන් ටික ලැබෙන්නේ නැහැ. ඒක හිතන්නේ එහෙම අලුතෙන්. මේ කය දන්නවා. එයාට උමනා කරන ඔක්සිජන් ටික අරගන්න. අරගත්තාම අපි උමනාවෙන් හුස්ම ගන්න නැහැ. එයා දන්නවා අවශ්‍ය වුණා. අපේ හිත සංසිඳන සංසිඳලා තියෙනකොට අපේ කෙලෙස් අඩුයි. කෙලෙස් හරහා රාගෙන් ද්වේෂයෙන් දැනෙනකොට මේකට උදාන ඔක්සිජන් අවශ්‍යයි. නමුත් වලින් සංසිඳන රාලක් කරනවා. ඒකට මේ කය පවත්වාගෙන සඳහා පමණයි ඔක්සිජන් අවශ්‍යයි. ඒ නිසා අපිට මේ අවශ්‍ය කරන මේ උපුරා ගන්න දේවල් සම්බන්ධයෙන් අපිට කිසි දෙයක් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ. අපිට සම්බන්ධයෙන් කලකට වෙන්න දෙයක් නැහැ. ඒකේ ඔය සිද්ධ වෙනවා. අපිට තියෙන මේ දෙයට වෙන්න ඉඩ කරලා අපිට පොඩ්ඩක් දැන් අත්හැරලා දාන්න මාසකින් ගියා නම් ඒක හොඳට කරපත් වෙනවා. අපි නිකන් ඉඳන් පැත්තකින්. අපි නිකන් ඇත්තලා වගේ දැන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා. අපි නිකන් බලන් ඉන්නවා වගේ. අපි ඒ වගේ වටපිට ගන්න පුළුවන් නම් මේකේ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ හොඳට සම්පූර්ණයි. පේන්නේ නැහැ පැත්තෙන් ඔය උපේක්ෂාවෙන් බලන්න. දැන් අර ෂොක් එකක් වගේ දෙයක් වෙනවා කියන මට අමාරු මේක නිසා වගේ ඉතින් සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. වන්ට යනකොට ටික ටික මේ කියන්නේ කායික වශයෙන් ප්‍රීති ස්වභාවය වෙන්න පුළුවන්. ඒකේ විවිධ අවස්ථා තියෙනවා. දැන් ගැලි ගැලි යනවා වගේ මනස. ඊළඟට නැත්නම් and the people are there. පිළිගන්න දෙන්නවා. සීන මිස නැත්නම් පාව වෙනවා කියන්නේ. වගේ දේවල් ප්‍රීතිය විවිධ අවස්ථා කානික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, මරණ ප්‍රීති සම්පූර්ණයෙන් නිකන් මේ දෙදෙලි වහගත්තා වගේ කොහොම එක විනායන ගතියද? නැත්නම් පාට කැඩලම් කරනවා සායන සංස්කෘතිය. ආයෙත් කැඩලම් කරනවා ඒක සංස්කෘතිය. අන්න මේ දේවල් වෙන එක එක විදිහට මේ ප්‍රීතිය කියන එක මේ එක එක ඒක කිසි ගැටලුවක් නෑ. ඒ වගේම හැම විස්තර කරලා මේ තමයි ප්‍රීතිය කියන එකේ. ප්‍රීතිය කියන්නේ කය විනායන සම්භාවය. කය විනායන සම්භාවය. එකේ කාන්තාව වලට ඒ ආකාරවලට එක එක රට මුලදී හරි ඉන්දියක් අමුතුයි. අපි දැන් මුල සංසිඳගෙන ඉන්නවා සංසිඳලා කොහොමද මේක පාට විලා ගැලියක් කියන්නේ මේ කය එක නේද ප්‍රශ්නකාරී. නමුත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි මේ භාවනාවේ ස්වභාවය. ඒ තමයි පිටිපස්සන් මේ විස්සිසාම ඇති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ප්‍රීතිය විවිධ අවස්ථා. පස්වරක් ප්‍රීතිය කියලා අහලානේ. පස්වරක් ප්‍රීතිය කියලා පොත්වල වෙනවා කණික කීදී. ඒක පොඩි වෙනාවක් වගේ නම් ලක්ෂණික කුද්දිලාගෙන කියලා කියන්නේ ඊට තරහ කුඩා මට්ටමේ කුඩා කුඩා කුඩා කුඩා ප්‍රීති ස්වභාවයන් රාශියක්. ඊළඟට ඕ ඕකක් ප්‍රීති කියලා කියනවා මේ يعني لما اللي كان بيلاقي على سبحانه أنا بحالنا එහෙනම් මුළු එක්කතම දැනෙනවා නිකන් අපි තරගෙලියක් වතුරෙන් ගෙවුවා මුළු කයෙම දෙන්නනවා අනේ වගේ මේ මුළු කයම ඔන්න සම්පූර්ණ ප්‍රීතිය විසින් තේමන සාගය තමයි අනේ වගේ දේවල් අතර පොත්පත්වල විස්තර කරනවා ඒ උදාහරණයක් මේ ප්‍රීතිය කියන්නේ වේදනාවේ ස්වરૂපයක් කියන්නේ වේදනාවක් සංහාරණය කියන ඉතින් නමුත් මේ ප්‍රීතිය මුලින් එන්න පටන් ගන්නකොට අපිට ටිකක් ඒක නුරුයි යෝගාවචරයේ වල මේ වගේ නිකන් කය පිනවගෙන යනකොට නැත්නම් නිකන් කිලිපලා යනකොට කියන්නේ මොහොතේ දැන් කාලය කරලා තේරෙනවා මේ ඉරිගඩු වෙනවා කියන එක. කියන්නේ මොහොතේ මේ කාලය කරනකොට සාමාන්‍ය දැන් මම හිතන්නේ නැවත වෙන්න ආරින්න ඉරිගඩු මේ කරගෙන යන්න. ඊස්සේ ඔක කියන්නේ වෙන දෙයක් නෑ. හිත වර්ධනය වෙනකොට සමාධිය දිනනකොට වෙන දෙයක් නැවත නැවත වෙදී වේවි. දෙයක් මේ එකපාරක් වෙන ඇතිලා යන දේවල් නෙවෙයි. මේ හොඳට අපේ හිත ඒ අවස්ථාවකට වැටලා යනකොට ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරනවා නැත්නම් ඒක සිද්ධ වෙනවා. එතන ඒ කායින පාරයකට. ඒ ටික හැබැයි නුඹලා ඉන්න අපසිත. ඒක බලන්න මේක මොකද වෙන්නේ ඉඳහරි. වෙන්නේ ඉඳහරි නැහැ. සාමාන්‍යයෙන් නැත්නම් යෝගාවචරේ ආනාපාන සතිය ඔස්සේම විපස්සනා දාන්න පුළුවන්. නැත්නම් ආනාපාන සතිය ටිකක් ඇවිල්ලා ඉන්න ගතියක් තියෙනවා. යන්න නැති ගතියක් එතනම ඉඳලා ඉන්න ගතියක් තියෙනවා. හැබැයි ඒ අයගේ මේ වෙනකොට නම් ඒ යම් දේවල් දැනෙනවා. යම් තැන් අවලස්සන දැනෙනවා. සංකල්ප ගතියක් කියලා ගතියක් දැනෙනවා. තමයි ගතියක් දැනෙනවා. වගේ පොඩි පොඩි දේවල් අලියන ගතියක් දැනෙනවා. කැවෙනවා. පොඩි පොඩි දේවල් දැන් කායිකයෙන් බලලා තියෙනවා. අන්න ඒක වයිත් කරනවා. ඒක මේ ඉඳලා ඊට පස්සේ හිත දාන කරගෙන ඉන්නේ. ආනපනසේ මොකද වෙන්නේ? දීගෙන ගියා. වේගෙන ගියා. ඒ මොකද කරනවා පස්සෙන් කායික වශයෙන් යම් සංවේදනය පහළ වෙන භූමියේ ස්වභාවය. මේක ඒ දැන් දානවා. එහෙම නැත්නම් කෙලින්ම දැන් විවිධ බක්කම් තියෙනවා. දැන් ආනපනසේ කරන පස්සේ හොඳට මේ ස්පර්ශක තැන්වල දාන්න. කොහොමද අපි දැන් වඩායිනකොට කායික වශයෙන් ස්පර්ශයක් තියෙනවනේ වඩායිනවා. කොටේ හොඳට පීඩනයක් විතර යෙදිලා තියෙනවා. ඒක දෙක කරනවා. අත් දෙක මෙහෙම ස්පර්ශයක් තියෙනවා. දෙකෙන් කරනවා. මේ ස්පර්ශ ස්ථානවලින් මේ මේ වැඩිට බහින්න. විපස්සනා හැරෙන්න පුළුවන්. ඒක අර බොහොම يعني හිත විසින්ම අපි කියන්නේ නැතුව අපි මෙහෙම කරලා යාම ලස්සන කරලා වෙනවා සොන්න කායික වශයෙන් දෙයක් වෙනවා ඒකම ලස්සනට ඒක බලනවා කියන එක අපිට හරි මේ සාධාරණ තමයි ඒ වගේ දෙයක් කරනවා නම් ඒක පිළිදෙන්නේ නැහැ මොකද ඔය කියන වන්ට කියන ලොකු සංස්කෘතික විශ්ලේෂණයක් වෙන්නේ. ඒක පාවිච්චි කරලා තමයි හරියට. හරියට හාම කියන්නේ මේ ඔක්කොම දැනෙනවා. නිදාගන්න වාසියක් තියෙන ඒවත් බලලා බලලා කාලයක් යනවා. කොහොම හරි ඉවරය තියෙන සුවයකට ඉන්නවා වෙන සත්‍යක් වෙනවා ඒක. තේරෙනවා තියෙන තේ ස්වභාවය සිදුවෙච්ච වෙනවා ඒකට තියෙන තේ ස්වභාවය කාලයක් බලන්න බලනකොට මේ එකකටවත් විශේෂ වස්තුවක් දෙන්නේ නැහැ. ඔක්කොම එක එක මල්ලෙන් තමයි ගන්නේ. එක එක එක අගයන් මොකද වෙන්නේ? ඒක සම්පූර්ණයෙන්ම ගන්න. වේදනාව දැනුණත් ගන්න. වේදනාවත් එක විදිහයි මේක විද්‍යාත්මක විද්‍යාත්මක විද්‍යාවේ එකක්වත් දැන් වර්ණ තමයි නොවීම නිසා දැන් ඔක ගැන සංකේත ඕනේ කොජේ කියලා දාන්න වචනය. මේ කොජේ. අනිත් කොජේ වලලා ඉන්නේ මේ අල්ලා එපා. ඉතින් දැන් අර අපි කරන්නට වර්ණකමක් දුන්නොත් දැන් ඒකට ඇලෙන්නේ. දැන් මේ ඔක්කොම ඔක්කොම තියෙන නිකන් මේ විහාර වෙච්ච ගතියක්. ඒක තමයි විවිධාවේ පටන් ගැනීමක් තියෙන්නේ. අපි අරමුණ නැත බලන්න බලන්න අරමුණ ටිකක් ටික ඒක අරමුණේ තිබිච්ච ඒ රසය අරමුණේ තිබිච්ච හිත අලවන ගතිය අනිවි යනවා ඒක ඒක කාණපසනාවේ වෙනවා සහ පොයික සිද්ධ වෙන බව උදාහරණ කියන්නේ මහාවංශ සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා ඒක කියනවා කායේ කායපස්සේ පිටේනෝ චිත්තං විරජ්ජති වේදනාසු වේදනාන පස්සේ පිටේනවා චිත්තං ඒ චිත්තානුපස්සී විතරනොත් චිත්තංග ධම්මේසු ධම්මානුපස්සී විතරනොත් චිත්තංග මේක තමයි ධර්මයන් තුළ මේක පොදු ධර්මතාවය අපි කායපස්සාවේ දෙනකොට ඒ අපේ අරමුණ කෙරෙහිද ලැජ්ජන වීමක් ලැජ්ජන කියන්නේ අපි පාතල කියලා යනවා ඒක දිවිච්ච දැන් ලකුණු ගන්න බැහැ වගේ ඉස්සරහම පුළුවන් තරමේ ලකුණු ගන්න ඒක ඒක ඒක සම්පූර්ණ වෙනවා දැන් ලකුණු ගැනීමේ හැකියාව වැඩි වෙනවා උදාහරණයක් වශයෙන් අපි දැන් සම්මන් භාවනාවේදී මුලින්ම අද අපි නිකන් මොකද කදගතියක් විතරයි දැනෙන්නේ. ඊට පස්සේ මේ කදගතිය කන්ට්‍රෝල් කරනවා දැනෙන්නේ කියලා බලනවා. තව තව ලකුණු ගන්නවා. කියන්නේ මේ සංඥා සංඥා කියන්නේ එතන මේ හිතර සංඥා නෙමෙයි. මේ මේකේ තියෙන තව තවතුරු තේරුම් ගැනීම සඳහා උත්සාහ ඒකේ තව විස්තර බලන්න. විස්තර බලන්න බලන්න බලන්න මේ ආදෝමේ පෞද්ගලික ලක්ෂණ මොකද කියලා මෙන්න මේක උතුමකුත් තියෙනවා. සිසිලකුත් තියෙනවා. අනුගතියකුත් තියෙනවා. කියලා අන්න තත්ත්වයන් විස්තර දෙන්න. විස්තර දෙන්න දෙන්න සාමාන්‍ය විස්තර විස්තර වලයි. විස්තර බලවලා ඉන්න තේරෙනවා. අර ඔය වන්දනේ. ඒ කියන්නේ විස්තර බැලීම අපි විදර්ශනය වෙන්න පටන් ගන්න. මේ ගමන අපි සිද්ධාන්ත දැනගත්තා කියලා අපිට ඒකත් කියන අපිව බලෙන් අපි කරන්න බෑ. මේ හිත වැඩෙන්න ඕන. ආයෙත් ඒක ගැලවෙනවා වගේ දෙයක් මේ හිතේ තියෙනවා. සංස්කාරයක් තියෙන්නේ. අපිට මේක යෙදෙන එකයි තියෙන්නේ. අපි අන්න මේකේ භාවනාවේ යෙදෙනවා නම් හිතේ භාවනාවේ කරනවා නම් හිත ක්‍රමාන මොන මේ ධර්මතාවයට අනුව මේ හේතුන්ගේ එකට සකස් වීමත් එක්ක ඊළඟ ඊළඟ පියවරට සම්පූර්ණ කරගන්න. අපි මේකේ සිද්ධාන්ත දැනගත්තා කියලා ඊළඟ පියවරදී මෙන්න මේක අත්දකින්න තියෙන්නේ කියලා අවශ්‍ය කරන ප්‍රධාන ටික වෙන්න නැත්නම් අපිට ඒක අත්දකින්න බෑ. ඉතින් මේ විදිහට පෝෂණය කරගෙන පෝෂණය කරගෙන යන්න යන්න තියෙන්නේ. දැන් මම අපි මේ හොඳට පෝෂණය කරනවා. සාමාන්‍යයෙන් මේ ජීවිතවලට මාතකේ. මුදේ දකින්න කියන්නේ අර වගේ අර අනුන දෙකක් ඔක්කොම දැනුම් මේ බොදලාගේ. ඒක ඉස්සරහින් කියලා විස්තර නැතිලා ගිහින් ඔක්කොම විතරේ වටේ තියෙන මේ හිතට කිසිම නැහැ එකක් දැන් වඳුනා. ඒ ඔක්කොම නිකන් බොදලාගේ. ඉතින් මේ මන්ටේ ඉන්නවා. කල්නාවේ සිටේ කල්නාවේ කියලා. ඒක පොතක් පස්සේ දැන් මෙයාලට ඒක කියන කරගෙන ආයත සානාපාරසතිය වෙනවා. ඒ ආයත ඒක ගාමයේ කියලා මේ කය පාට මින්න දැස්සෙනවා. නැහැ කරන්නේ. ඒ කියන්නේ තීරිමන්කම් එක එක විදිහට එන්න පුළුවන්. ඒක පහට නිකන් මේ විද්‍යාත්මක කියලා කියන්නේ අන්න ඒ වගේ පහට ඉසියනවා කියලා වෙන්න පුළුවන්. ඒක ඉතින් ඉච්චම ගන්න දෙයක් නෙමෙයි. ඒක නටනත් වෙයි. ඒක කාර්යයක්. මුල් කාර්යය කියන්නේ නිම්ම අපි අත්දැකීමක් කරනවා. ඒක හරි නුහුරු. මේක ගන්නකොට ඒ වගේ නුහුරු තැන් මම සාමාන්‍ය කෙනෙක් දීර්ඝකාලික වශයෙන් වෙන්නේ මේ සංවේදනක්. මේ තියෙන විවිධාකාර ශනික අත්දැකීම් ටික ඒ අනේ අත්දැකීම් ටික නිකන් සාමාන්‍ය දෙයක් වගේ කරමු. මොදලා ඒක තමයි. සාමාන්‍ය ගුණයක් තියෙනවා. මිනිමල් සමාජයක් අත්දැකීම ඒක තියෙනවා මේවා ආසාදයක් තියෙනවා. තීරණේ අත්දැකීම් ඒක සාමාන්‍ය දෙයක් තමයි. ඒක නිකන්. බාධායක් විතරයි. මේකේ ඒකත් පුළුවන්. ඒකට ටික විස්තර කරනවා මම කියන්නේ සූත්‍රයෙන් මම වාචි කරලා දැන් ගැඹුරු මට්ටමක් කතා කරන්න තියෙන්නේ මේ ඒකෙන් මෙතන අහන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ දේශනා කරන නබසූත්‍රය වලින් ආකාරයට මේ ශරීරයේ ඉස්ලාම් වල අවබෝධ අවශ්‍ය උපදෙස් නරක වෙනවා. මේක එක නෙමෙයි. මම කියන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. නෝල මේ බුදුරජාණන් වහන්සේ සූත්‍රයන් සඳහන් මේ අන්ත සංයුත්තය කියන සත්‍යතාවය නෙමෙයි. සංයුත්තනිකායේ කම්ම සංයුත්තය කියන උපය කියන සූත්‍රය. මේ උපය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ අපේ හිත හැසිරෙන ආකාරය විස්තර කරනවා. ඒකදී කියනවා රූප ගන්නවා විතරේ විඥානෝ විත්තමාන විත්තේ. රූපාරම්මන රූපං පරිත්තම්. කියන්නේ දැන් අපි අහලා නැති ස්කන්ධ පහකට බෙදලා බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය විස්තර කරනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. එතකොට මේ විඥානස්කන්ධය එක්ක රූපයක් ඇති කරගෙන ඉන්නේ. එනක වේදනාවක් ඇති කරගෙන ඉන්නේ. එනක සංඥාවක් ඇති කරගෙන ඉන්නේ. එනක සංස්කාරයක් ඇති මේ මම කියපු කොටසදී බුදුහාමුදුරුවෝ කියන්නේ රූප උපයන්වා භික්කවේ විඥාන තේමාන තිත්තේ. කියන්නේ යම්සේ රූපාරම්මණය. කියන්නේ අපේ දැකපු දෙයක් කියලා ගමු. ඒ දැකපු දෙයට ලං වෙලා තමයි දැන් මේ විඥානේ තියෙන්නේ. නැත්නම් අපි මෙහෙම දෙයක එන සම්පේකට ලං වෙලා තමයි විඥානේ තියෙන්නේ. දැනෙන රසකට ලං වෙලා විඥානේ තියෙන්නේ. දැනෙන ස්පර්ශයකට ලං වෙලා විඥානේ මේ රූපස්කන්ධයකට ලඟ වෙලා විචාර තියෙනවා. ඒ වගේම විස්තර කරනවා වේදනාව කියනවා විකලේ විඥාන හිතනවා. වේදනාවට ලඟ වෙලා විඥානය තියෙනවා. වේදනාවක් ඇසුරු කරමින් විඥානය තියෙනවා. ඒ වගේම සංස්කාර ඇසුරු කරමින් විඥානය තියෙනවා. සංඥා ඇසුරු කරමින් විඥානය තියෙනවා. ඒ රූපය මත පතිතලය. ඒ රූපය මත පිහිට කරගෙන විඥානය තියෙනවා. ඒ උනන අපි මුලින්ම අපි අනිත් ඒවා මට කරලා අපි රූපාරම්භ පැත්තෙන් විස්තර කරනවා. අනිත් ඒවා යත් දාලා එතකොට රූපාරම්ම ඇසුරු තමයි මොන විඥානය තියෙනකොට ඒ රූපේ මත පිහිටලා තමයි විඥානය තියෙන්නේ ඊට පස්සේ කියනවා රූප ධාතුවාචයේ වික්‍රේ වික්‍රෝ ආලෝපං දැන් හිතන්න අර අවුලන ධාතු මන්දිකාර භාවනා කරනවා ධාතු මන්දිකාර භාවනා කරනකොට දැන් ඉන්න හොඳට යාගේ හිත වෙනවා වර්තමානයේ හිත තියෙනවා විවිධාකාර ධාතු ලක්ෂණ වලින් ඉන්නවා අවරෙන් ඉතින් දැන් අනිත් දේවල් වලින් හිත අයින් වෙනවා. සංඥා නැහැ, සංඥාවක් ගිහිල්ලා සංස්කාර නැහැ, හිත සෑහෙන නිශ්ශබ්ද වෙලා හිත දැන් දැන් සංසිඳිලා නැගිටලේම තාම සම්පූර්ණයෙන් නතර වෙලා සිතුවිලි නැහැ. ඒ වෙනකොට හිත දැන් හොඳට එකම ගන්න වෙනවා. ඒ වර්තමාන වශයෙන් මතුවෙන මතුවෙන රූපය. මතුවෙන මතුවෙන මේ ධාතුවේ ප්‍රමාණ ධාතු තමයි රූපස්කන්ධය කියන්නේ. රූපස්කන්ධය හඳුන්වන්නේ හේතක මහා ධාතුව. මහා ධාතුව මුල්කරගත්ත අනිකුත් උපාදාය රූපය. ඒ සතර මහා ධාතුව මුල්කරගෙන තමයි ධාතු මනසිකාරය වඩන්නේ. මේ ධාතු මනසිකාරය වඩනකොට තමයි ඕන පාඩවි ධාතුව. තමන් කතාවලියක් තේරෙන්නේ. ඒ මොහොතේ අදාගෙන ඉන්නකොට ඒ සතගතිය කියන ඒ පතරේ ධාතුව තුළ තමයි මේ විඥානය පිටලා තියෙන්නේ. ඒකයි කියන්නේ. දැන් අපි තුන් දෙනාම වෙන සර් කතා කරලා මේ දෙයට අපදාන කරන්න දෙයක් අර දැන් මේ ධාතුවේ තිබිච්ච විවිධාකාර ලක්ෂණ මුලින් හොඳට තේරුම් ගන්න. මේ කාලයක් කරලා කරන්න. දැන් මේ ලක්ෂණ ටික පොත වෙලා. හිත මේ ගැන තිබිච්ච අර උනන්දු නැති වෙලා. හිත මේකෙන් හිතනවම තමයි. ඒක ඇරගෙන. ආයේ කාරණ පස්සේ වෙනම චිත්තං විරජ්ජති. එතනනේ තිබිච්ච විස්තර දැන් කලින් නම් හොඳට සතිය දිනු කරලා දිනුවා ඒක තේරෙන්න ගත්තා. තීරණ පස්සපස් දෙන්නු මේ ඔක්කොම දැන් මේ රූපයම නැත්නම් පරිවිලි වෙනවා ඒ වෙනවා ආය වෙනවා ඒ කොහොමද වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඇතිරන්න දෙකයි. මුසුන් ගැතියක් ඇතිරන්න දෙකයි. නැත්නම් සිසිල් ගැතියක් ඇතිරන්න දෙකයි. මේ විදිහට 70 10 දුන්නු පොදු ස්වභාවයක් තියෙනවා. ඒවල මේවට පොදු වටනක් දෙන්නේ නැහැ. තමයි මේ දෙන දාන. මේ දෙන දාන කියන්නේ මොකක්ද? ඒක හොඳට මේ ප්‍රඥාව වැඩි වෙනවා. කියන මට්ටම සෑහෙන කරනවා. ඒකයි මම මේක අපිට අන්තිමට ගන්න තියෙනවා. සෑහෙන වන්දන වෙච්ච මට්ටම මේ විදහාට දෙන්න. ඊට පස්සේ දැන් යම් අවස්ථාවක මේ විදිහට මේ රූප මේ හිතාර යොමුලාදී රූපය කෙරෙහි හොඳට මේ රාගේ ප්‍රහීණය වෙනවා. يعني ගැන තිබිච්ච බැඳීම දැන් අඩු වෙනවා. ඒ වගේ කියන්නේ අපි සාමාන්‍යයෙන් රාගය කියන්නේ අරමුණ ඇසුරු කරන ස්වභාවය. දැන් ප්‍රහීණය රූප ධාතුවාචේ පිටුවේ විකුණු රාසෝ පහිනෝති රාගස්ස පහ ඔච්චිතරං පරිත්‍යාවිඥාසන්නතෝති ඔනේකට තමයි පොයින්ට් එක තමයි එතන තියෙන්නේ මේ ඒ රූපය අසුර කරන මට්ටමේදී අතිත්ත විඥානයක් තියෙනවා සාමාන්‍ය කියනවා විඥානයේ පිහිටන ස්වභාවයක් තියෙනවා දැන් අපි එහෙන් රූපයක් බලනකොට ඒ හේ මේ බලන රූපය දුර විඥානයක් විඥානයක් පහළ වෙනවා. සත්‍යයක් අහනකොට සෝද විඥානයක් පහළ වෙනවා. ඉතින් පටිච්ච විඥානය. මනසේ කරන සෝදක් අත්දකිනකොට ඒක පටිච්ච විඥානය වල ගාන විඥානය. දිවෙන් රසයක් අත්දකිනකොට එතන තියෙන ජීවහත් විඥානය පටිච්ච විඥානය. කායික වශයෙන් දෙවන් ස්පර්ශයක් විඳිනකොට එතන තියෙන්නේ ඔන්න කාය විඥානය. ඔය මට්ටම මොකක් පටිච්ච විඥානය. මේ පටිච්ච විඥානය දැන් අපිට ලබන පත් වෙනවා ආගේ දැන් ප්‍රහාණය වෙනවා මේ විදිහට ඒ ලාභෝපික වැටිලා මෙහෙලා යම් අවස්ථාවක පොච්චිලා ගමනක් කියන්නේ අර ඒ දිවිච්ච අරමුණ ඇසු විඤ්ඤාණය අසකරා දිවිච්ච අරමුණ මේ පදම කිලිලා කැඩලා පොච්චිලා ගමන පරිත්‍ථා විඤ්ඤාණ සදහෝති අන්න පරිත්‍ථිත ගතිය දැන් වෙන්නේ නැහැ තන් අත්විත්තං විඤ්ඤාණ අවිරුද්ධං අනිසංකච්ඡ යොත් මොකක්ද මේක ගැඹුරු වචනක් තමයි. මෙතන දුහන්න කියන්නේ මොකක්ද? අපි පිළිගන්න පරිත්‍යාග වෙනවා කියන්නේ. මොකද පිළිවියොත් තමයි එතන විඥානය බැලගන්නේ වර්ධනය වෙන්නේ ලියලා හොඳටම බැලගෙන රූපය මේ හොඳයි නරකයි නැත්නම් අභිනන්දනය කරගෙන නැත්නම් ඒකට කැටෙන්නේ විඥානය දෙකට දෙකට දෙකට අතුරු කරලා යන්නේ සාමාන්‍ය ඒක. මෙතනදී ආත්ම සම්පූර්ණ මේකේ පාවෙලා තිබුණේ නිකන් මේක දැන් මොන වෙලා ගිහිල්ලා දැන් එතකොට හිතන්න වෙලා නැහැ. ඒ පිළිගන්න දෙයක පදනම දැන් කරනවා. කරනවා පස්සේ දැන් දැන් දැන් තියෙන අපපතිත සංස්කාරයක් විඥානයේ තියෙන්නේ. අපපතිත නිඥාන අවිරෝධ. මෙයාට වැඩෙන්න විදිහක් නැහැ. තව වන්දනේ විදිහ ගියාලක් නැහැ. අනිත් සංකච්ඡ විමුක්තක්. ඒක සංස්කරණයක් වෙන්නේ නැහැ. සංස්කරණයක් නොවෙන නිසා අන්න හිත විමුක්තයි. සංකච්ඡ විමුක්තයි. විමුක්තත්තං තිරං නේද හිත නිදහස් වුණා නම් හිත ආයි ආයි එළියට යන්න ඕනවත් නැහැ ඒ කියන්නේ නතර වෙච්චල භාවය විමුක්තත්තං තිරං දැන් මේ විදිහම අපි සංගාව චිත්‍රකාරය දැන් හිතන්න දැන් අපි ආනාපාන සතිය කර කර ඉන්නවා ආනාපාන සතිය කර කර ඉන්නදී එයි හැමේ හිත ආනාපානේ ඉන්නේ නැතුව වෙන අරමුණට යන්නේ මොකද මේ අරමුණ මේ ආනාපානයට වඩා ප්‍රසන්න මේක වැටුනේ. නැතරන්ද මේ මේ අමාරුට වඩා මේ ඉතිරි තියෙන ඒ ආපෝ මේ මතක් වෙච්ච එක අනුව අතීත සම්බන්ධයෙන් වලට මතක් වුණේ. ඒක රසවත් වුණා. අන්න මේ ආනාපානේ නේද? ඒක ආකාරයෙන් මොකෙන්නේ කිසි රසයක් නැහැ. මේ මේකෙන් නේද? මේ විදිහට යනවා. මොකද ඇතුලේ සතුටක් නැහැ. ඇතුලේ තෘප්තිමත් භාවයක් නැහැ. අනාගත සම්බන්ධව මම කතා කරන්නේ. ඒ ආනාපානේ වලට වඩා ඒ කතාවල ආපු අරමුණ වෙනවා. ප්‍රබෝධ කරගන්න. එතන නිවිදාවත් සතු වෙවි ඉන්නවා. හිතන්නේ හැම අවස්ථාවකම ආනාපානයම සතු කරනවා. ආනාපානයේ තියෙන දුරුමත් භාවයක්. යන්නේ කියන්නේ මොනවද නැහැ. එයා ඒක ලස්සනට ආනාපානයත් එක්ක. ඒක තමයි අදාළ අර අර කියපු කතාවලදී සප්තකාය ගණනයේදී මට නිදන්න ආනාපානෙත් එක්කම ඉන්න එක තියෙනවා. දැන් දැන් ටිකක් සෘත්තිමත් භාවයක් හිත බැරි ගන්න. එහෙනම් පස්සම්බයන් කාය සංස්කාර කියන්නේ වලද සංසිඳනවා. ඒක දැනෙන්න පිට යන්නේ නැහැ. ගිය ඉක්මනට එනවා. මොකද එළියට ගියහම දැන් වෙනවා. ඊයේ තින්නේ රාගවේෂ මොහ ධ්‍යාන හතරදායේ දෙලීමක් නඳනවා. ඊට පස්සේ මේ ආනාපානෙත් එක්ක ඉන්නේ හරි. ඒක තියෙනවා මේ නිවිච සභාව. ඒක තියෙනවා මේ සංසිඳන සභාව. අන්න ඒ සංසිඳීම වල ඒ දිවිම දැන් හිතට තේරෙනවා. මේ තේරුම් ගන්න අපිට ගන්න. මේක හරි පොතකින් ගන්නලා කිව්වට එයා මෙතන ඉන්නේ නැහැ. අපි මෙයා නෙන්නේ මතන අවතන තියෙන තියෙන තියෙන කියලා. තීරු වල හිතටම තීරු කරලා දෙන්න ඕනේ. එළිය ගියොත් නම් ඇතුලේ ඉන්න ඒක හොඳට තීරු කරලා දෙන්න. යනවා අත්තනවා. එතකොට යන තැනට වන්නේ ඒ කියලා ගන්න. ඒක ප්‍රශ්න. ඒක දෙවියන් අපලගේ කියලා තමයි. ඒ ඒ දුක්තිමත්ව තමයි අපි කියන්නේ විමුක්තතාවය. අරමුණු වලින් දැන් නිදහස්. නිදහස් වුණාට පස්සේ නම් ආයේ ඒක අල්ලන්න දෙයක් නැහැ. ඊට වඩා තමන් තුළම තෘප්තිමත්භාවයක් තියෙනවා. තමන් තුළම භාවිත සතුටක් තියෙනවා. අනේ සන්තුෂ්ටි කියන මට්ටම තමයි මේ කියන්නේ මුත්තත්තා කියලා. පිටක් ආසන්තුස්සා. ධර්ම පිටක්තා සන්තුස්සා. එහෙනම් දිනන දැන් ආයේ වෙන අරමුණකින් සතුටක් බලන්නේ නැහැ. හොයන්නේ නැහැ. දැන් මේ ඒ අරමුණු ඇසුරු කරලා ඇක්ටිව තම තෘප්තිමත් ඇතුළතම සල්සෙනවා. ඒකම සම්මේලනයක් වෙනවා. ඇතුළතම සතුටක් උසේ. මුත්තක් තාපිත. ඒ දත්තා සංසිද්ධා. සංසිද්ධා තාන්න පරිකස්සති. දැන් ඇතුළතම සතුට නම් ඇතුළතම දුක්ඛ නම් හිතේ පෙළගැටියක් නැහැ. අනේ පෙළගැටියකින් තොරව දුක්ති මාතෝ රැකේ. අපේ දස්සන් පච්චත්තන් ඒවා ඉන්නවා. දැන් හොඳට මේ වගේ සුත්තිමත් භාවයකින් ඇතුළත වෙලා හිමිය අතර වෙලා තියෙන හිත නිවෙනවා. නිවෙන අතුරු කියන්නේ. මේ නිවීමක් අත්දැකෙනවා. මේ ඉතින් ඇරඹුල නිවීමක් නෙවෙයි මේ චනමාත්ස වශයෙන් මේ මුදින් මේ භාවනා කරගෙන යනකොට මේ සිද්ධ වෙන කාරණා මේ උපයන සූත්‍රයේ උදාහරණ කීපයක් කියලා ඒක තමයි අර මේ නාම සූත්‍රයේදී එන්නේ මේ මේ කියන්නේ භාවනා වඩනකොට විපස්සනා වඩනකොට මෙයාගේ මට්ටම් කෙනෙක් අතර ගන්න පුළුවන්. උදේට මේ සමාප්පාවයෙන් වැඩි වැඩි පිළිවෙලින් ඒක නැවත නැවත කරන්නේ වර්ධනය වෙන්නේ ඒ වර්ධනය වර්ධනය වෙන අර ඒ අරමුණු වලින් විමුක්තව අරමුණු වලින් මිස්සේ අරමුණු ඇසුරු නොකර අනිශ්චිතව ඉන්න ස්වභාවය ටික ටික ටික ටික කෙනෙකුට අත්දැක ගන්න පුළුවන් ඒ නිසා මේ උදාහරණෝ ඊට මේ නිජව හිතට වෙන ක්‍රියාවලිය අන්නසක විස්තර කරන්න සුදුසුයි පිට දැන් විවාහය කොහොමයි ඇසේ පිටින් පිට ආශ්වාස ප්‍රශ්වාසයෙන් දැනෙන. ඒ ඒ එනිදු විතරම කැසින් දැනෙන. සතිය පවත්වාගත හැකියි. මෙසේ සිටින විට එක වේලාවකින් ශරීරය ඉදිරිය පැනීමක් දැනේ. මේ තාසෙන් සිදුවන්නේ කොපමණකින් ගන්නාදයි දැනෙන්නේ පරණටේ නිම වූ පසුවේ. සතියේ මේ බාධාවක් නොවේ. මේ අතරදී ඊටමත් නිදිමත අද දැනේ. ඒ අනුව ශරීරයේ විඳින ක්‍රියාවේ දැනෙන ශබ්ද ඇසෙන නිසා නිදි නැමැති කල තේරෙන. මේ පසුගිය පරයන් තීතේ මේ අත්දැකීම වේ. මේ අවස්ථාවේ ඉදිරියට යන ආකාරය පිළිබඳ උපදේශයක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. මම ආයෙත් උඩට දැනගන්න මේ ප්‍රශ්නේ එයා විසින්ම පොඩ්ඩක් සමාජයට පොඩි මේ සකස් වීමක් වෙන්න පුළුවන්. ඒක කිසි බාධාවක් නැහැ. ඒ වගේමයි අනාගතයේ හොඳට වෙනකොට පස්සේ අය ඍජුවම ගේන්න ඕනේ. පොඩ්ඩක් එක මේ වුණා අනාගතයේ දැල්වන්න. නමුත් පටන් ගන්න යම් කවස් කරන බුදුහාම කියන්නේ ඍජු කායයන් පරිණාමය පරිණාමය. හොඳට ඍජු පරිණාමය. මේ ඉදිරියේ සත්‍ය පිටවාගෙන බලන්න කියලා කියන්නේ. ඒ නිසා බුදු දහම මේ දේවල් ඉවලා එතකොට ඕනම ඉඳගෙන ඉඳද්දි තානා පාස් දේවල් පුළුවන්. ඉඳගෙන තානා පාස් දේවල් පුළුවන්. දෙවියන් තානා පාස් දේවල් පුළුවන්. ඉතින් ඉඳගෙන ලොකු ප්‍රශ්නයක් වෙලා පස්සේ ලැබෙනවා. ඉතින් අය පොඩ්ඩක් වගේ නැවුණා කියලා මේ මට්ටමේදී ඉඳ ගැටලුවක් නැහැ. මේ මට්ටමේදී කියන්නේ එකපාරටම කෙලින් ගන්නවා වෙනකොට ඕනනම් මේ මට්ටම තමයි කරන්න කියලා අපහසුයි කියලා. ඉතින් මේ මේ මේ සතිය කඩලා ගන්න නැතුව ඒක කරගන්න. 这个呢，已经是两到一起了。嗯，嗯，ඒ වගේ මතක් කරනවා කියන්නේ ඒකයි දැනගන්න තේරුම් ගන්න තියෙන්නේ හිත දැන් උදාහරණයක් වශයෙන් අපි අද විස්තර කරේ අසත්පයන් කාර්යසම්පාදන විශ්ලේෂණාත්මක මට්ටමේදී හිත නින්දට යන්න ඉඩ තියෙනවා. ඒක බොහොම සුබදායී අවස්ථාවක්. හිතේ කෙලෙසුත් අඩුයි. වෙන මොකක්වත් මේ ක්‍රියාකාරකම් මොකුත් නැහැ. ඉතින් ක්‍රියාකාරකම් අඩු මනස අනිවාර්යෙන් ඉඳලා යනවා. අපි මේ භවසාවෙන් නැවත නැවත ඔය කොටස් පම් කරන්නේ මේ ලොකු ක්‍රියාකාරීත්වයක් නැතිවක්. ඒ කියන්නේ වේශයෙන් පෙළන්නේ නැහැ. ආගයෙන් පෙළන්නේ නැහැ. මොහිත පැටලයක් නැහැ. මේ එකකින්වත් කරලා නැති හිත නින්දට යන්නේ නැතුව. දැන්පත් කරලා ඒකාග්‍ර කරගෙන නින්දට නොයවා පවත්වා ගන්න. අවදියෙන් පවත්වා ගන්න උත්සාහ විද්‍යාවේ ප්‍රශ්නයක්. ඊළඟ වරෙන්ද බලනවා. මේ ඉස්සරහම අම්මා කියනකොට ඉන්දියා බලන කොට කියනකොට ඉන්දත් ඉන්දියා යනකොට ඉතාලෝ නඩේ පහක් තරමින් ඉඳලා තාලෝ සම්පත. තාලෝට තරමේ. ඊළඟ වරෙන්ද ඒ තමයි නිදනවා. ඔන්න ඊළඟ වරෙන්ද බලනවා. හරියට බලන බලන මේ දෙන්නොත් තමයි සමහරවිට සංසිඳනවා. මේ සංසිඳ චෝස් කරන්නේ අවදී. ඉන්නකරන මොකක්ද කරනවා. ඉතින් අර කොට නම් තේරෙන්නේ හොඳට අවබෝධ තියෙනවා. සමාධිය ලඟදී සමාධිය කඩගෙන පුළුවන් මේ සමාධිය කියන නිදක් නෙමෙයි. මුලින්ම මේ නිද කියලාගෙන තමයි සමාධිය පටන් ගන්නෙ. ඒ ඊළඟට හොඳට අවදි සමාධියෙන් එළියට එනකොට නිදා කියා වගේ තමයි. ඒ තරමට සුවයක් නැත්නම් ප්‍රමෝදවත් බවක් හිත නිහඬ කියන්නේ විරෝගී වෙන ස්වභාවයක් දැනෙනවා වෙන්නේ නැහැ. හොඳට තේරෙනවා. පවතියෙන්මයි සමාධියක් තියෙන්නේ. යම්ෝ සමාධියක අපි කියන්නේ සම්පූර්ණව පිළිගැනීම හදන්න කියලා ඒකට මේ විපස්සනා යන්න මට දෙන්න පුළුවන්. ඊට මෙහා මටම විපස්සනාවක් නොකරපු කෙනෙක්. තාම මේ අනාපානසති මුල ටිකක් යන කෙනෙක් සම්පූර්ණයෙන්ම මම පිළිගන්න කරන්න ඉන්න කෙනෙක් යනපත් එක්ක වෙලා ජීවිතයකට හේතු වෙලා ඉන්නවා නම් ඒ අයිති නිදිදා. ඇත්තටම ඔය දැන් මම විශේෂයෙන්ම මේ ධර්මයේ පෙන්නන ධ්‍යාන සෝය කියන එක සෝයන්නේ මේක මේ ආශ්‍රයයන්ට හේතුවක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ වශයෙන් චූල වේදන සූත්‍රයේදී ධම්මවිඥාන හතරේ පැහැදිලිනවා. මේ ධ්‍යාන සුඛය මේ ඒකත් සුඛයක්. හැබැයි ඒක රාගාංශයක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා අපි ධ්‍යාන සුවේකින් ඉතිහාසය අපේ සමාධි සුවේකින් ඉතිහාසය ඒක අපිට ඒ කියන්නේ මේ දීමේ දීමේ මට්ටමේදී එතනින් ආදාංශයක් නැත්නම් ආශ්‍රයයක් වැඩිපරක් වෙන්නේ නැහැ. හැබැයි ඔතන වෙන්නේ ඒ ඒ ඒ ලැබෙන සුවයට අපි ගොල් වෙන්න පුළුවන්. දැන් මොනවාද කරන්නේ දැන්ම ඉතින් යන්නේ ඊළඟ භාවනා කරන්නේ නැහැ. අනේ ඒක වෙනවා උපක්‍රේෂය. ඒක නෑ කරනවා. ඒක මේ ඒක නෙමෙයි මේ භාවනාවේ ආරම්භ වෙන්නේ මේ කිල්ලා නිකන් භාවනා කරනකොට ගියා වගේ උදේලාදී නෙමෙයි භාවනා කරන්නේ. ඒක තමයි මේ කාලේ වෙච්ච අම්බලමක්. අම්බලමට කියලා ඒක පොඩක් පොඩක් තියෙනවා පාවිච්චි කරලා මේ සිගිලි කැසිගිලි කරලා මේ ඊළඟ හරියන්න ඕනේ. ඒ නිසා අම්බලම ආතන ගන්න එපා. අම්බලම ගෙදර හරියන්න නැතුව. ගෙදර තියෙන බව දැනගෙන ඉන්න හැබැයි. එතන වෙනවා. මේ මිනිස්සු ඉන්න. කොහොමද? ඒ දැන් ඉතින් ඊට පස්සේ ආයේ ගන්නවා. ඉතින් මේ උත්තරවල මේ ඔව් ඒක තමයි අපි සමාජාලාට දැන් මුස්ලිම් සංස්කෘතියවට නොදෙනී වගේ ඉන්නවා. ඒක ටිකක් වෙලා ගියම ආයෙත් ඉන්න කොහොමද? ඉංග්‍රීසියක් නැහැ. මම හිතන්නේ දැන් අපිට ඒක හරි හරක් වෙලා තියෙනවා. ඒක අපව සුදසිසාරින් නැතත් කරනවා මේ බුද්ධ පූජාව පවත්ලා ඒක. سیل دام ایک کے پوجا پوجا තවතා භගවාලෝකේ තේය තව ශාසනං තාවතා පතියං ආතු පුජානුකානු සංකයා කන්දතේ ලම්පදිත්තේන දීපේන තමදං සිනා ලෝක දීපං සම්බුද්ධං පුජයාමි තමෝ සුගන්ධිකාය වදනං ගුණ ගන්දිනා ගන්දිනා අංගන්දේන පුදයාමං තථාගතං සුගන්ධං සීගලං කප්පං වසං මතුරං සුගං පානිදී අදිවාසේතුනෝ කන්දේ භෝජනං පරි ගම්පන් පාදාය අදිවාසී තුම්පන්තේ ගන්ධනම් පරිකප්පිතං අනුකම්පං පාදාය අතිගන්හාතුමුත්තං අදිවාසී තුම්පන්තේ සබ්බං සත්තාය අනුකම්පං පාදායේ පතිකම්මාතුත්තං පන්නකන්ද මුපේ රම්පිතං සුමසන්තසි පූජයාමි මුනින්දස්ස පූජේන බුද්ධං සුමේනනේන නේන මේ දේන ලබාමි वाङ्मिलायान्ति यथा सभाक्षो भगवान् अनुत्तरो सद्धर्मसाधि सद्धा एव मनुस्तान् भगवान् ואבקה ಸುಪಟಿಪಟಿ ನ್ಯಾಯ ಪಟಿಪನ್ನು සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාකසංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි පුරිස පුද්ගලා ඒස භගවතෝ සාකසංඝෝ ආවුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අන්තරඤ්ඤං කෙත්තං ලෝකස්සා වාසිකාවන් දාන පූජා කිරීමෙන් අත්කර ගන්නා වේ කුසලයේ අපි ශාසනය ආරක්ෂා කරන සතිය සම්‍යක් ප්‍රසු දෙවි දේවතාන් සහ තමන්ගේ මළගේ ඥාතීන්ට අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා ඥාන්තං දීවා චින් රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා පුඤ්ඤන්තං දිවා සිරං රක්ඛන්තු දේශනම් ආකාශත්තා චුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං දිවා සිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනම් හෝතු ඉදං වෝ ඥාතිනම් හෝතු විකාරන්තු ඥාති දම්මෝ ඥාති දුස්තිකා ද කල්‍යාණ මිත්‍ර ප්‍රාර්ථනා කරමු විනා පුඤ්ඤ කම්මේ සතං සමාගමෝ නිබ්බාන පත්‍ය විනා පුඤ්ඤ කම්මේ سم سما سب اپنے کمانوا දැ මේ දානය සකස් කරීමට දන්නයිෙන් සාපාගම සිරුම් පිහතුන්ට සමයෙන් ධනින් වේසමහති මේ කුසල කර්මය නිවන් අවබෝධය පිණිස්ම හේතුවේවා උන්සිල් දෙනා නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුපත්වා දීර්ඝා විශලපත්වා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු माते भवत्वन्तरायो सुखी दीर्घायुको भव भवतु सभ्यमङ्गलं रक्षन्तु सभ्यदेवता सभ्यबुद्धानुभावेन सभ्यधर्मानुभावेन सभ्यसङ्घानुभावेन सदा सुक्ति भवन्तु සංග්‍රහත්නේ අභිවාදන සීලිස්ස පිච්ඡන් වජ්ජා පුචායිනෝ චත්තාරෝ ධම්මා වට්ඨන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාත සම්පatti විනාතේ සමිච්ඡතු